පසුගියදා ලංකාවේ ලෝකේ පුරාමත් ඇති වෙලා තිබෙන මේ කොරෝනා වෛරස් රෝගී තත්ත්වයේ ව්‍යාප්තිය නිසා ධර්ම සාකච්ඡාවේ කටයුතු අපිට දිගින් දිගට පවත්වාගෙන යන්නට අවකාශයක් නොලැබුණත් අපි පසුගිය දිනවල සාකච්ඡා කරන ලද සාකච්ඡාවන් නැවත විකාශනයන් වශයෙන් විකාශනය වුණත් අද පටන් අපි බලාපොරොත්තු වෙනවා මේ ධර්ම සාකච්ඡාව නැවුම් මාතෘකා ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යන්න. ඉතින් අද දවසෙත් අපේ මේ ධර්ම සාකච්ඡාව සුපෝෂණය කිරීම සඳහා බොහොම ගෞරවයෙන් අපි කරන ලද ආරාධනාව පිළිඅරගෙන මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා. තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානය, ඩුබාහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානය කියන උභය මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේ. අපි හාමුදුරුවෝ ඉතාම ගෞරවයෙන් ආද නමස්කාර පූර්වක පළමුවෙන් පිළිගන්නවා. පින්තුන් දන්නවා මමත් අපේ ධඤ්ඤාසිරි මාහිමිපාණන් වහන්සේත් එකතු වෙලා ධර්ම සාකච්ඡා මාලාව මෙලෙසින් පවත්වාගෙන ආවා. තෙරුවන් සරණ යාමේ පටන් පංචශීල ප්‍රතිපදාවට නැඹුරු වෙලා කෙනෙක් තමන්ගේ ජීවිතය හැඩගස්ව ගන්න කොහොමද කියන කාරණාවන් පිළිබඳව අපේ මෙතුවක්කල් සාකච්ඡා කරමින් පැමිණේ. ඉතින් අපි දන්නවා බෞද්ධයෙකුගේ ජීවිතයේ ප්‍රධාන ක්‍රියාකාරකම් තුනක් ක්‍රියාවස්තුන් තුනක් සඳහන් වෙනවා දානමයන් පුඤ්ඤ කිරේවත්හු සීලමයන් පුඤ්ඤ කිරේවත්හු භාවනාමයන් පුඤ්ඤ කිරේවත්හු වශයෙන් දාන සීල භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් ඒ ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් අතුරෙන් අපි සීලමය පුණ්‍ය ක්‍රියාව එහෙම නැත්නම් සීලමය ප්‍රතිපදාව පිළිබඳව යම් මට්ටමකට සාකච්ඡා කළා විශේෂයෙන්ම බෞද්ධ ගිහි බෞද්ධයෙකුගේ ජීවිතයේ නিত্য ශීලයේ හැටියට සැලකෙන පංචශීලය පිළිබඳව අපේ යම් මට්ටමකින් සාකච්ඡාවට ලක් කළා. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ දානමය පුණ්‍ය කිරියවත්වේවත් දානය කියන ප්‍රතිපදාව පිළිබඳව කරුණු කාරණා ටිකක් විමසා දැනගන්න. අපි හාමුදුරනේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දානය කියන මේ ක්‍රියාමාර්ගය ක්‍රියාව සම්බන්ධයෙන් නිසා අපි කොහොමද අපේ ප්‍රේක්ෂක පින්නතුන්ට දානය කියන වචනය විග්‍රහ කරගන්නේ? තෙරුවන් සරණයි අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ චන්දකීර්ති ස්වාමීන් වහන්සේ. ඉතින් අද අපි සාකච්ඡාවට මඳුන් කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු විදිහට දහමේ කියන මේ උතුම් චෛතසිකය පිළිබඳව. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ දාණය දැන් අපි ගත්තොත් ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වලදී පළවෙනි එක දාණය. දස පුණ්‍යක්‍රියාවලදී පළවෙනි එක දානය. එහෙම. ඊළඟට බෝසතාණන් වහන්සේ නමක් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරනකොට පළමුවෙන්ම සම්පූර්ණ කරන්නේ දානය. එහෙම. එහෙමනම් මේකෙන් අපිට පැහැදිලි වෙනවා මේ දානමේ පින්කම කියලා කියන්නේ සුළුපටු පින්කම නෙවෙයි. ස්වාමීන් වහන්සේ දැන් මුලින්ම ප්‍රවේශ වුණේ මේ දානය කියන්නේ මොකක්ද කියන එක. එහෙමයි. ඇත්තටම දානය කියලා කියන්නේ පරිත්‍යාගයට. Taman සතු දෙයක් පරිත්‍යාග කිරීම, පූජා කිරීම තමයි දානය. ඉතින් අපේ කරන්නේ දහන වස්තුවටත් දානය කියලා කියනවා. ඒ වගේම ඒ වගේ පින්කමක් තිබුණා දානමය පින්කමක් කියලා කියනවා. හැබැයි මෙතන විශේෂයෙන්ම දානය කියලා අපිට ගන්න තියෙන්නේ යමක් පරිත්‍යාග කරනකොට ඒ හා සම්බන්ධව සිටේ ඇතිවෙන චේතනා සමුදාය තමයි කොටින්ම දානය කියලා කියන්නේ. ඒතර මේ දාණය ගත්තාම දැන් අපි ඒ සම ගුණවත්කම අනුවත් අපි දන් දෙනවානේ. ඒකට Tamanට වඩා ගුණවත්කමින් අඩුයි නම් ඊළඟට සම Tamanගේ මට්ටමේ ඉන්නවා නම් අපි සාමාන්‍ය දාන ඊළඟට පොඩ්ඩක් කියන්නේ මහා උසස්ම ගුණයක් නැතුව යම්කිසි Tamanට වඩා ටිකක් උසස් ගුණයෙන් ඉන්නවා නම් එහෙම අවස්ථාවල අපි දාහණය කියන වචනේ පාවිච්චි කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට අපි යමක් පූජා කරනකොට දැන් මහා සංඝරත්නයට උනත් අපි යමක් පූජා කරනකොට අපි දානේ පූජා කළා. අර දානේ කියලා කියන්නේ ආහාර ද්‍රව්‍යයට. එතකොට දානය පූජා කළා. පූජා අර උසස් ගුණ තියෙන කෙනෙකුට අපි ඒක යමක් දෙනකොට අපි කියන්නේ පූජා කළා කියලා. එතකොට ස්වාමීන් වහන්සේ මේ පූජාවක් ඇත්තරම වස්තු පූජා, ස්තුති පූජා, ඊළඟට ප්‍රතිපත්ති පූජා කියලා අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. ඉතින් වස්තු පූජා කියලා කියන අර මුලින් කියපු දාන වස්තු පූජා කිරීම. ඉතින් ඔය ආහාර දාන ඊළඟට වතු පිටි ඕන දෙයක් වස්තු පූජා වලට වැටෙනවා. ඊළඟට වැදගත්ම දේ තමයි ස්වාමීන් වහන්සේ මේ ස්තුති පූජා. ස්තුති පූජා කියන එක අපේ බෞද්ධයෝ මේ පිළිබඳව ඉතර හිතන්නේ දැන් සමහර අය විවේචනක් කරනවා දැන් ස්තුති පූජා කියලා කියන්නේ දැන් අපි ගත්තොත් සෑම ආගමක වගේ ස්තුති පූජා තියෙනවා ඒ තමන් අදහන අපි විශේෂයෙන් අපි ධර්මයේ ගත්තොත් තථාගතයන් වහන්සේගේ ගුණ අපි සජ්ජායනා කර කර උන්වහන්සේට ස්තුති පූජා කරනවා ස්තෝත්‍ර ගායනා කරනවා ස්තෝත්‍ර ගායනා කරනවා සම්ප්‍රදාය තුන තියෙනවා ආන්න හරියි එතකොට දැන් අපේ පැරණි ස්වාමීන් වහන්සේලා අපි ගත්තාම දැන් රේරුකාණ ස්වාමීන් වහන්සේ ඊළඟට අපේ මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම උන්වහන්සේ බලංගොඩ ආනන්දමත් මහානායක හඳුරු මම දැක්ක පොතක තියෙනවා මම පිළිගන්නේ මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ අනාගාමී කෙනෙක් හැටියට කියලා උන්වහන්සේ යම්කිසි පෙරවදනක ලියලා තියෙනවා සත්‍ය සුද්ධිකෙන් පෙරවදන. නමුත් උන්වහන්සේලා පවා පොදුම විදිහට මේ ස්තුති පූජා නැත්නම් මේ පැරණි ගාථා සකස් කරගෙන හොඳට වන්දනා කරනවා. දැන් තෙසත්ත්‍ය ඥාන සත්ත්‍ය ඥාන අපේ දැන් අපේ වන්දනා ක්‍රම ගත්තාම පැරණි ස්වාමීන් වහන්සේලා හොඳට වන්දනා කරනවා. මම මේක පිළිබඳව මේ ටිකක් කරුණු කියන්නේ දැන් අද සමාජයේ බොහෝ දෙනා ඇවිල්ලා අපිටම කියන එතන වන්දනා වැඩි. අපිට ඔය වැන්දිලි වැඩක් නෑ අපිට ඕන කෙලින්ම නිවන. එහෙමනේ දැන් ගොඩක් අය කතා කරන්නේ. නමුත් බලන්න දැන් අච්චර ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ මම කියන්නේ මම දන්නේ උන්වහන්සේ අනාගාමීද මොන මාර්ගඵලයටපත් වෙලාද කියලා මම දන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් අපිට අහන්න ලැබිලා තියෙන උන්වහන්සේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා කියලා. බුදු බව පතන වළංගුඩ ආනන්ද මෛත්‍රී මහානාහිමි කියලා පොතකුත් ඉතරාන් ධම්මාලංකර මහානාහිමි මහින්පාණන් වහන්සේ විසින් සම්පාදනය කරලා තියෙනවා. උන්වහන්සේ විසින් ඒ මහානායක හාමුදුරන්ට කිව්වාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. කෙසේ වෙතත් උන්වහන්සේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා නම් අපි අහන්නේ මාර්ගඵලයක් මේ භවයේ ලබා ගන්න බෑ නේද? නෑ. ආනන්ද මෛත්‍රී සාන්නාසි බුද්ධත්වයේ ලබන්නේ ප්‍රාර්ථනා කරනවා. මම කියන්නේ අපේ මාතරචිනී ඥානාරාම සාන්නාසි. එහෙමයි. ඥානාරාම ස්වාමීන් වහන්සේ පිළිබඳව ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ තමයි මේ ප්‍රකාශනය කරන්නේ. එහෙමයි. මම මගේ දැනුමේ හැටියට මාතරසිරි ඥානාරාම ස්වාමීන් වහන්සේ මම සලකන්නේ අනාගාමී කෙනෙක් හැටියට කියලා. මම මේ ප්‍රකාශනය අතර මේ දෙක කියන්න හේතු උනේ ඥානාරාම ස්වාමීන් වහන්සේ තාම ලස්සනට දැන් සත්බුදුරජාණන් වහන්සේලා වන්දනාවට ගාථා සකස් කරලා තියෙනවා. ඊළඟට අපේ යෝගාසන සංස්ථාවේ වන්දනාව ඔය සත්‍ය ඥාන හැමදාම ඒක කතිකාවතේ වන්දනාව කරන්න ඕනේ. ඒකමාරකට හොඳට වඳිනවා. ඉතින් දැන් ඇත්තටම මම දැකලා තියෙනවා මේ ස්තුති පූජා කියන එක ගැන මම කියන්නේ. දැකලා විතරක් නෙවෙයි අපිටම මිනිස්සු ඇවිල්ලා කියන වන්දනාව වැඩි එතන. ඉතින් ඇත්තටම මේ වන්දනාව කියලා එහෙම ඒක ප්‍රතික්ෂේප කරන්න දෙයක් නෑ. මොකද සද්ධායනාව කියලා කියන්නේ නිවන් දොරටුවක්. එහෙම. ඒක විශේෂිත දෙයක්. ඒ නිසා ස්තුති පූජාවත් එකක් දානමය පින්කමක් කියන්නේ මේ පූජා අදහසක් ප්‍රදානය කර ප්‍රදානය කිරීමක්. ඊළඟට අපි සම්මාත ප්‍රතිපත්ති පූජාව. ඉතින් ප්‍රතිපත්ති පූජාව නම් අපිට හොඳට දන්නවා මේ බණහන අය නිතර දිවිලේ. ඉතින් බුදුරජාණන් වහන්සේට කළ යුතු සස්ම පූජාව තමයි ප්‍රතිපත්ති පූජාව. ඉතින් අපිට අවසාන වශයෙන් කියන්න තියෙන මේ දානමය පින්කම කියලා කියන්නේ ඇත්තටම යම් කිසි දෙයක් පරිත්‍යාග කරනකොට පූජා බුද්ධියෙන් හරි අනුග්‍රහ බුද්ධියෙන් හරි මොනෑම් ආකාරයකින් හරි යමක් පරිත්‍යාග කරනකොට ඒ සිතෙහි පහළ වෙන චේතනා චෛතසිකේ තමයි ඇත්තටම දානය කියලා කියන්නේ. එහෙමයි. අපි හඳුරු සිහිපත් කළා දාණය පිරිනමන චේතනා ආකාර තුනකට ගත්තොත් පූජා බුද්ධියෙන් දාණය පූජා කරන්න පුළුවන්. ඒ වගේම අනුග්‍රහ බුද්ධියෙන් සමිති සමාගම් වලට වෙනත් වෙනත් ආයතන වලට අනුග්‍රහයක් වශයෙන් යම්කිසි ආධාර මුදලක් හෝ පරිත්‍යාගයක් සිදු කරන්න පුළුවන්. ඒ වගේම අනුකම්පා බුද්ධිය. අනුකම්පා බුද්ධිය කියන්නේ දුගී මගී යාචකාදීන් කෙරෙහි සානුකම්පිත භාවය මුල් කරගෙන අසරණකම මුල් කරගෙන ඒ විදිහේ පරිත්‍යාගයක් සිදු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ ආකාර තුනටම මේ දානමය චේතනා පහළ කරගන්න හැකියාව තියෙනවා. අපේ ආන්දරනේ මේ හඳුරු ආරම්භයේදී සිහිපත් කළා දැන් ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ගත්තත් දස පාරමිතා ගත්තත් දස රාජ ධර්ම ගත්තත් එය සතර සංඛ්‍යා වස්තු ගත්තත් දානේනේ අංක එකට දීලා තියෙන්නේ හැමතැනදීම. ආමතුරනේ දාන සීල භාවනා කියන ක්‍රම තුනක් තියෙනවනේ. මේ ඒ විධි ක්‍රම තුන අනුව ඒ අපි පුරුදු කරන ඒ ප්‍රතිපත් තුන අනුව ගත්තොත් පුණ්‍ය ක්‍රියා තුන අනුව ගත්තොත් වැඩිම අමාරු මොකක්ද? සාමාන්‍ය එදිනෙදා ජීවිතය ගත කරන කෙනෙකුට දන් දෙන්නේද අමාරු සිල් ගන්න එකද අමාරු භාවනා කරන එකද අමාරු. ඇත්තටම ඒක ගත්තාම වැඩිම අමාරු දෙය කියලා කියන දානය ගත්තා ස්වාමීන් වහන්සේ දානයක් පරිත්‍යාගයක් කරනවා කියන එක යුද්ධයක් හා සමානයි කියලා. එහේ දානං ච යුද්ධං ච සමානමා හෝ කියලා දේශනා කළා. එතකොට ඇත්තටම එහෙම දැන් දැඩි ලෝභයට දන් දෙනවා කියන එකත් හරි අමාරු වැඩක්. එහෙමයි. ඒ වගේම දැන් සීලය ගැන කිසිම අදහසක් නැති මේ සීල් කියන්නේ මොනවද මේ මේවා කොහොමද ආරක්ෂා කරන්නේ දැන් කියලා හිතන කෙනෙකුට ඒක සීලය කියන එකත් මහ ලොකු පුදුමාකාර අමාරු දෙයක් වෙන්න පුළුවන් දැන් මට මතකයි දැන් අපේ ස්වාමීන් වහන්සේ නම මේ උන්වහන්සේ හොඳට භාෂා ඥානය තියෙනවා උන්වහන්සේ මේ කොග්ගල පැත්තේ හොටලේට ඒ හෝටලේ අයිතිකාර මහත්මයා මේ විදේශිකයෝ ආපුවාම ස්වාමීන් වහන්සේලා වඩම්මලා මේ විදේශිකයන් බණ කියනවා. දවසක් මේ සාන්න සිද්ධියම උන්වහන්සේදා මම හිතන්නේ මහා දුක්ඛකන්ද සූත්‍රය අසුර කරගෙන තමයි සාකච්ඡාව ගෙනිලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය සුදු අය ඉතින් ඇවිල්ලා තියෙනවා ගොඩක් 20ක් විතර එන්න ඇති. මේ ස්වාමීන් වහන්සේ මේ සිල් ගැන කියනකොට මුලින්ම මේ මෙහෙම කරන්නේ ඔක්කොම නැගිටලා ගියාලු. තුන් හතර දෙනා ඇතුළේ වෙලා තියෙනවා. මේක මොන කතාවක්ද මේ මත්පැන් බොන්න අපිට එන්න පුළුවන්. එතකොට දැන් ඒ අයට ඒක හරි අමාරු වැඩක්. එහේ. එතකොට දැන් එහෙම බලනකොට ස්වාමීන් වහන්සේ එහෙම සීලේ පොඩ්ඩක්වත් පුරුදු කරලා නැති කෙනෙකුට සීලවන්ත වෙන්න කියන එකත් හරි දුෂ්කර වැඩක්. අමාරු. ඊට භාවනාව කියන එක අතර මේකට භාවිත හොඳ පුරුදු කරපු නුවණක් තියෙන්න ඕන. ඉතින් භාවනා කරනවා කියන එකත් ඒකත් බොහෝම කල්පනාවෙන් අපි මේ භාවනා කරනවා කියලා කියන්නේ අතරම සිහිය දිනු කිරීමනේ. එහෙම. මේ සිහිය දිනු කිරීමත් අද එක එක විවිධ ක්‍රම තියෙනවා. මෙහෙම කරන්න කියනවා, අරම කරන්න කියනවා. කොහොම වුන්නේ වෙනත් විදිහකට කරන්න කියලා. මේක පුදුම විදිහට මේ සංකීර්ණ ගැටලුවක් වඩ පත් වෙලා තියෙනවා. ඒත් ඇත්ත වශයෙන්ම කියනවා නම් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නෙට මේ ප්‍රතිපත්ති පුරනවා කියන එක ලිහිති වැඩක් නම් නෙවෙයි. එහෙම. අපෙන් දැන් සාමාන්‍ය ජන සමාජය දිහා බැලුවත් සිල් සමාදන් වෙන අයට වැඩිය වැඩිනේ දන් දෙන අය දන් දෙන අය දන් දෙන අයට වැඩිය අඩුයි සිල් සමාදන් සිල් සමාදන් වෙන අයට වැඩිය අඩුයි සිල් රකින්න අය <laughs> සමාදාන වෙන පොයි දවසට ගිහිල්ලා ඒක ඒවට සම්බන්ධ නැහැ නේද නමුත් හරියට රකින්නවා කියන එක තමයි එකක්නේ සමාදන් වීම සහ රැකීම එතකොට සිල් සිල් රකින්න අයටත් අමාරුයි භාවනාව ඒ කියන්නේ හිත සමාධියේ පිහිට ඇති කර ගැනීම. අතර විදත් වඩා දුර්ලභයි හරියට භාවනා කරනවා. හරියට එහෙමයි වැඩි හරියට නිදා ගන්න හැදින්නවනේ කියලා. එතකොට අපි හන්නේ මේ අර දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අර උපමාවක් තියෙනවනේ පහරාද සූත්‍රයේ මේ ධර්මීය අනුපිළිවෙලින් ගැඹුරට යනවනේ අනුකුබ්බ නින්නෝ අනුකුබ්බ පෝනෝ අනුකුබ්බ පබ්බාරෝ න ආයත කීව පපාප එක සරීරම් ප්‍රපාතයක් නැහැ ඒ වගේ දැන් අර සීලයකටවත් නැඹුරු නැති ඊළඟට භාවනාවක හිත පිහිටුව ගන්න අමාරු කෙනෙකුට මේ සීල භාවනා කරන්න කියලා එක සැරේට කියනකට වැඩිය අර දාණයෙන් යම් කිසි ප්‍රවේශයක් ගැනීමේ පහසුවක් තියෙනව නේද අපේ හැමෝම. ඇත්තටම දැන් තථාගතයන් වහන්සේගේ හොඳ තැනකට සාමණේරහන්සේ ආව දැන් අනුපිළිවෙල කතාවේ සීල කතාවක් නෙවෙයි පටන් ගන්න. එහෙමයි. සීල සමාධි ප්‍රඥා කියලා පටන් ගත්තට එතන ත්‍රිතික්ෂාව එහෙම වුණාට තථාගතයන් වහන්සේ සාමාන්‍ය කෙනෙක් මුලින්ම මේ ධර්මාරයට ගන්නේ දාන කතාවේ. එහෙම. ඒ සානාංශ කීපේ හරිය ඇත්තරම දැන් අපි ගත්තත් වෙනත් ආගම්වල වුණත් හැම කෙනෙක්ම මේ ලොකු දෙයක් හැටියට සැලකන්නේ පරිත්‍යාගයනේ. එහෙම. ඉතින් අතරම දස පාරමිතාවලදී වුණත් එහෙම සිල්පා හිර පාරමිතා පුරන්න දෙපේ. එහෙම. නමුත් උන්වහන්සේලා ඉස්ලාම් බලනවා මොකක් මොකෙන්ද මේකට ප්‍රවේශ වෙන්නේ. ඉතින් ඇත්තටම ප්‍රවේශ වෙන්න ලේසි එහෙම බලනකොට දාණයෙන් තමයි. එහේ එක සැරේටම අමාරු ඒවා අල්ලගෙන එපා කරගන්නට වැඩිය වඩා පහසු තැනින් පටන් ගැනීම වැදගත්. ඒකර අපි හාමුදුරු මතක් කළා වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනා ක්‍රම දෙකක් තියෙනවනේ. ආනුපුබ්බී කතා සහ සාමුක්ඛංශික දේශනා කියලා. ඒ ආනුපුබ්බී කතාව අනුපිළිවෙල කතාවේදී ආරම්භය කරන්නේ සරල තැනින්. සරල තැනින් තමයි ගැඹුරට එගෙන දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවා, මෙකම් මේ චානිසංසං ආදී වශයෙන් සඳහන් කරන්නේ. එතකොට මේ දානය කියන එක ප්‍රායෝගික ජීවිතයට අත්‍යවශ්‍ය කාරණයක් හැටියට අපිට ඒ අනුව හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම පුහුණු කිරීම සඳහා එක්තරා විදිහක පහසුවක් අනිත් ක්‍රියාකාරකම් දෙකට වැඩිය දානය තුල තියෙන බව අපිට තේරුම් ගන්න හැකියාව තිබෙනවා. අපි හඳුරන්නේ මේ දානයක් පූජා කරනකොට සාමාන්‍යයෙන් අපි කියනවා තුන් සිත පහදවාගෙන දන් දෙන්න එහෙම වුණාම තමයි මහත්ඵල මානසංශ වෙන්නේ. කොහොමද හඳුරන්නේ තුන් සිත පහදවාගෙන දෙන්නේ? මොකද්ද තුන් සිත කියන්නේ? සමහරු කියනවා මන්නම් තුන් හිතකින්වත් මේ ගැන හිතුවේ නැහැ කියලා. මොකක්ද ඒකේ ලොකු තේරුමක් තියෙනවා. ඒක ඇත්තටම මේ දානයක් දෙනවා කියන එක ලෙහෙසි පහසු වැඩක් නෙවෙයි හරියට. මොකද දාන මේ පින්කමක් තුළ දැන් ඇත්තටම පින්කම කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අපේ සිතෙහි පහළ වෙන සිතුවිලි ධාරාවනේ. අපි යමක් පරිත්‍යාග කරනකොට අපිට ලෝභයෙන් දෙන්න පුළුවන්. යමක් බලාපොරොත්තුෙන් ආ මේක දුන්නොත් මට මේට වඩා දෙයක් ලැබේ. සමහර වෙලාවට ද්වේෂයෙන් දෙන්න පුළුවන්. තරහෙන් දෙන්න පුළුවන්. එහෙම දෙන ඕන තරම් අවස්ථා තියෙනවා නේද? තරම් අවස්ථා තියෙනවා. හැබැයි මේ දානමය පින්කමක් සාර්ථක කරගන්න නම් අපේ සිතේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන මේ කුසල මූලයන් හොඳට යෙදෙන්න ඕන. අර අකුසල අකුසල දැන් ලෝභ දේශ මොහ කියන අකුසල මූලනේ. එහෙමනම් ඒ ලෝභ දේශ මොහ කියන අකුසල මූලයන්ගෙන් මේ කුසල මූලයන් වැටෙන්නේ නැති විදිහට කුසල මූලයන් ශක්තිමත් වෙනවා. මුල් කියන්නේ ගහක උනත් මුල. කුසල මූලයන් කියන්නේ අකුසල මූලයන් යටපත් කරන්න ඕන. යටපත් කරන්න ඕන. එතකොට දැන් සාමාන්‍ය මම මේකෙදි කියන්නේ ස්වාමීන් වහන්සේ හැම වෙලෙම අපේ සිත්වල අලෝභ දේශ මොහ නෑනේ. අපි යමක් පරිත්‍යාග කරනකොට ඒ වෙලාවට බොහොම කල්පනාවෙන් හිත නෙළුම් මලක් වගේ තබාගෙන ඒ දානමය පින්කම සිද්ධ කරනවා. ඒ ත්‍රි හේතුක දැන් සාමාන්‍ය කෙනෙක් හිතනවට වඩා මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක් සිද්ධ කරගන්නවා කියන එක ලෙහිද පහසු දෙයක් නෙවෙයි. එහෙමයි. අපි යමක් දෙනකොට ලෝභ හිතක් නැතුව බොහොම පරිත්‍යාග චේතනාවක්. දැන් අපි හඳුරන්නේ තවත් ඒ හොඳ වචනයක් ඔබ වහන්සේගෙන් පිට වුණා මේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලය. ඔව්. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරගෙනම කළොත් මම හිතන්නේ මේක තේරුම් ගන්න. හේතුක දැන් ත්‍රි හේතුක හේතු තුන. හේතු කියන්නේ මොකද්ද? ත්‍රි හේතු කියන්නේ මොකද්ද කියලා. ප්‍රමෝපිකාන්හස දැනිය. දැන් අභිධර්මයත් එක්ක අභිධර්ම විශාරද භාවයක් එක්ක ඉදිරියේදී අතර මේ ගැන විශේෂයෙන්ම ත්‍රි හේතුක ත්‍රි හේතුක සිද්ධියන අපි කතා කරමු. නමුත් ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නයට අපි ගත්තොත් හේතු හයක් පේනවනේ අභිධර්මයේ. එහෙමයි. ලෝභ හේතු, දේශ හේතු, මෝහ හේතු. අලෝභ හේතු, අදේශ හේතු, අමෝහ හේතු. ඇයි හේතු කියන්නේ අපි හන්නේ වට? හේතු කියලා කියන්නේ යමක මූලය. මූලය. මූලය. එතකොට දැන් අකුසලයට මූලය තමයි ලෝභ, දේශ, මෝහ. කුසලයට මූලය තමයි අලෝභ, දේශ, අමෝහ. එතකොට මේ අලෝභ අධේශ දැන් ගොඩාක් අය පින්කම් කරනකොට අපේ ස්වාමීන් වහන්සේ දෘහේතුක වෙනවා මං හිතන විදිහට මොකද ගොඩක් අය සමහර වෙලාවට පින්කම් කියලා කිව්වේ ඕනම පින්කමක්ද නැත්නම් දානීය විතර ඕනම පින්කමක් ඕනම පින්කමක් ඒකට අපි දානමය පින්කමක් සිදු කරනකොට දැන් බොහෝ අය ඇත්තටම අලෝභයේ තියෙන වෙලාවට බොහොම ලෝභ නැතුව ඒක පරිත්‍යාග කරනවා එහෙම මේ ආදේශයක් තියෙනවා. ඉතින් අපි හිතමු හැම ඒ සමහරලාට හරි අමාරු වැඩක් මේක. මෛත්‍රියක් තියෙනවා. මෛත්‍රියක් තියෙනවා. හැබැයි සමහරු එහෙම දීලා කියන මට ඔය පින ඕනේ අන්න එතන අමෝහේ නැහැ. දැන් සමහරු කියන මම මේ දෙන්නේ මට සමහර මේ බොහොම අපිත් එක්ක ඇසුරු කරන මේ මිනිස්සු මම ඔය මොකද බලාපොරොත්තු පින්වත් මට බලාපොරොත්තුවක් නැහැ. එහෙම වුණොත් ඒක දෙහෙතු කුසලයක් වෙනවා. මොකද අපි මේ බුද්ධ ශාසනය තුල කුසල් කරන්න ඕන කර්මය කර්මඵල විශ්වාස කරගෙන. අපි යමක් පරි. සමහරුන්ට විශ්වාසය තියෙනවා. නමුත් අවශ්‍යතාවය නැහැ. එහෙම හිතෙන්න බැරිද අපි අහන්න? නමුත් දැන් බොහෝ දෙනා දැන් කර්ම කර්මඵල විස දැන් මම කළාම මට මේකෙන් ප්‍රතිවිපාක ලැබෙනවා කියන දැනුම තියෙනවා. තියෙනවා. නමුත් ඒක මට මේ මේ වගේ ලැබේවා කියලා 아무තු බලාපොරොත්තුවක්. ඔව් 아무තු ඇත්තටම දැන් අපි දානමය පින්කමක් කරනකොට එහෙම බලාපොරොත්තුවක් නැති එක හොඳයි. එහේ එතකොට එතන ලෝභයක් කියන ලෝභයක් නෑ. නමුත් නෑ නමුත් සම්හත් ඒකනේ මම මේ කියන්නේ. එහේ සැබවින්ම සමහරුන්ට මේ ඒ වෙලාවට ආයකන් සතුට වෙනවා. මේවා මේ ලැබෙයිද කියන එක එහෙම එකක් නැහැ. ගැට සංකා සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිකයි. කියන්නේ මේ කර්මයේ කර්මඵලයේ පිළිබඳ විශ්වාසයක්. ඒකයි මෙතන කියන්නේ. එතකොට කර්මයේ කර්මඵල විශ්වාස ගන්න දැන් අතට මට මට මේ දානයේ ආනුභාව බලෙන් මේ සියලු කෙලෙස් නැති කරගන්න මේක උපකාර වේවා. ඒක ඇත්තටම දානමය පින්කම කියලා කියන්නේ මේ කෙලෙස් නැති කරගැනීමේ ප්‍රාත ප්‍රාථමිකම තැන. එහෙම. දැන් අපිට තව ගොඩක් කෙලෙස් ධර්මයන් තියෙනවා. නමුත් ඒකේ ප්‍රාථමික ස්ථානයක් තමයි Taman සතු දෙයක් අන් අයට දෙනවා කියනවා කියන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ ඔන්න ඕක තමයි ත්‍රි හේතුක කියලා කියන්නේ මේ අලෝභ, අදේශ, අමෝහ. කියන්නේ මේ කුසල මූලයන්ගෙන් ශක්තිමත් වෙලා මුත්කුස්ත කියන්නේ ඒකේ උපරිමයට. උපරිමයට. උපරිමයට ගිහිල්ලා යම් කිසි කුසලයක් කරනවා නම් ඒක තමයි ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලය කියලා කියන්නේ. අපි හන්නේ ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයක විපාකය මොකක්ද? අතරම ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලයේ විපාකයේ ස්වාමීන් ඒ හා සමානම දැන් අපි විපාක සිත් එක ගත්තොත් දැන් පළවෙනි අපි කුසල් සිත ගත්තොත් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික මහා කුසල් සිත. එතකොට අපි හාමුදුරනේ ඒක විපාක සිත ඒකමයි. එහෙමයි. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික විපාක සිත ඒ සිතකින් තමයි උත්පත්ති ලැබෙන මහ බෝසතරණන් වහන්සේට උපදින්නේ ඒ සිතයි. අන්න ඒ සිතකින් ඉපදුනහම මට දැනගන්න අවශ්‍ය ප්‍රහාණි මොන වගේ ස්වභාවයක්ද තියෙන්නේ? ඒ ලක්ෂණ මොනවද? ඇත්තටම හේතුක ප්‍රතිසන්දි ලබාගත්. මට මතකයි අපේ පූජනීය නාවියනේ අරියදම්ම ස්වාමීන් වහන්සේ දවසක් අපි වඳින්න ගියාම කියපු කතාවක්. එහෙනම් ඇත්තටම මේ මනුස්ස ලෝකේ මන්දෝ ඕන තරම් ඉන්නවා ත්‍රි හේතුක ප්‍රතිසන්දි ත්‍රි හේතුක ප්‍රතිසන්දි ලැබුවාක් තියෙනවා මන්දෝ. ඉතින් අපේ ස්වාමීන් වහන්සේ අපේ පැවිද්දන්ට කරපු අනුශාසනාවක් උන්වහන්සේ කිව්වා පැරණි පොතක තිබුණා. අපි ඉගෙන ගන්න කාලේ දෙවුන්දර ඥානවත් ස්වාමීන් වහන්සේගේ ඇතුළේ අපි හරිදම් සංස් ඉගෙනගෙන තියෙනවා. ඉතින් මේ දෙමට පොඩ උන්වහන්සේ ඉන්න කාලේ. ස්වාමීන් වහන්සේ අභිධර්මයේ ඉගෙන ශ්‍රේරුකාණ ස්වාමීන් වහන්සේ කිව්වොත් ඒ වගේම අපේ ඥානාවාස ස්වාමීන් වහන්සේ කිව්වොත් ඉගෙන ගන්න දවසක් ඥානාවාස ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා හරිදම් ස්වාමීන් වහන්සේට මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නැති කෙනෙකුට සිවුරක් දාගන්න බෑ කියලා. එතකොට දැන් අපි සතුට වෙන්න ඕනේ දැන් අපි දැන් අත්‍තරම මේ අපිට මේ විදිහට මේ ශාසනය ප්‍රතිපත්ති පුරන්න මේ විදිහට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් අනිවාර්යෙන් ප්‍රවිද්දා ගත කරන කෙනෙකුට තියෙනවා. මේ ගිහි සමාජය ගත්තම වුණත් අපේ හැමෝම දැන් ඔය අපිට පේනවනේ ආර්යෝ කිසිම දෙයකින් අඩුව අඩුවක් නැති හැම දෙයකින්ම පිරිච්ච ජීවිත පේනවනේ. ඒ ජීවිත ඇත්තටම හොඳ ප්‍රතිසන්දියකින් අර විදිහින් සෝමනස් සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික මහා කුසල්සිතකින් ඉපදිච්ච අය. ඒ අය අර ඇත්තටම අර කුසල් කරලා පුරුද්දට එයා තවත් කුසල් කරන මේ ජීවිතේ දැන් අපිට එහෙම අපි ඇසුරු කරන සමාජයේ මේ ජීවිතේ හරිම ආසනාවන්තයි. ඒගොල්ලොත් එක්ක කතා කරනකොට තේරෙන කුසලයට හරිම ලැබි. එහේ. ඒකෝ දැන් අපේ ස්වාමීන් වහන්සේ අහ ප්‍රශ්නයට අපි ආවොත් හොඳයි. දැන් මේ පින්කමකදී තුන්සිත. එහෙමනම් අර විදිහට අපි පරිත්‍යාගයක් කරනකොට හිත නෙළුම් මලක් වගේ තබාගෙන අලෝබද්දේ සම්මෝහ කියන කුසල මූලයන් කියන සිත පුරවාගෙන අපි දානමය පින්කමක් සංවිධානය වෙනකොට ස්වාමීනාත් නම දානයක් ගමුක උදාහරණයකට එහෙම. දානමේ පින්කමක් අපේ මුල් අවස්ථාව. අපි සාමාන්‍ය අපේ උදාහරණයක් කාටත් තේරෙන්න අපි දැන් දානයක් දෙන්න සංවිධානය වෙනවා. ආ මම මෙන්න මේ විදිහේ දානයක් දෙනවා කියලා ඒකට අවශ්‍ය කලමනා සකස් කරනවා, ගෙවල් සුද්ධ කරනවා, ස්වාමීනාන්ට ආරාධනා කරනවා. ඒ දාණයට කලින් పూర్ව අවස්ථාව. ඒක බොහෝම ශ්‍රද්ධාවෙන් හරියට අර උතුරා යන සතුටකින් තමයි අනේ මං අද මේ වගේ දානයක් දෙන්න මම සංවිධානය වෙන්නේ. මම සමහර මිනිසුන්ට මේ හැමදාම ලෙඩ සමහර දරුවෝ කියනවා අපේ අම්මලා ස්වාමීන් වහන්සේ හැමදාම ලෙඩ. හැබැයි දාන දවසට උදේම නැගිටලා මේ වැඩ. මොකද එදාට කිසිම ලෙඩක් නැහැ. මොකද අර ඒ තියෙන හිතේ ශක්තිය. කුසලයට තියෙන කැමැත්ත. එහෙමනම් අර දාන සංවිධානය කරනකොට මේ පූර්ව අවස්ථාව ඔය ඒ ස්වාමීන් වහන්සේට ආරාධනා කිරීම දානේ සකස් කිරීම කල්මනාගිනේ ආසන පැනවීම මේ මූලික අවස්ථාව. ඒක තමයි ඒ අවස්ථාව අර විදිහට පිරිසිදුවටම තියෙන්න ඕන. එහේ. පූර්ව අවස්ථාව. දැන් මේක පූර්ව චේතනා කියලා පූර්ව චේතනා කියලා කියන්නේ ඒකට. එහෙම. ඊළඟට මුංචන. කියන්නේ හරියට පරිත්‍යාය කරන අවස්ථාව. එහෙම. අපි හඳුන්නේ ඕක හරිය අමාරු වැඩක් මම ඒකට පුංචි උදාහරණයක් කියන්නම්. එහේ. එතකොට ඒ පූජා කරන අවස්ථාවේදීත් අර විදිහට මලෝපදේ සමෝහ කියන කුසල මූලයන්ගෙන් සිත පුරවාගෙන කර්මය කර්මඵල විශ්වාස කරගෙන ඒ දානමය පින්කම සිද්ධ කරන්න ඕනේ. ඇත්තට සමහර වෙලාවට ඒ අවස්ථාව සපුරා ගන්න හරි අමාරුයි. ඊළඟට අපර අවස්ථාව ඊටත් වඩා අමාරුයි. සමහර මිනිස්සු අපි අතින් පවා මම හිතන අපේ ස්වාමීන් වහන්සේට අත්දැකීම් නැති මම අපරාධයෙන් කරේ දීපු දේ ගැන ඊට වැඩි හොඳයි වැඩි හිටිනවා වැඩි හිටිනවා එහෙම කියන අවස්ථා තියෙනවා. ඒකම අර ලොකු හාමුදුරට ආරාධනා කරලා පොඩි හාමුදුරුව වැඩි නැතිනොත් අන්න හරි. පොඩි හාමුදුරුව වැඩියොත් හිතට දුකක්. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. එතකොට අපරචේතනාව බොහෝ දෙනෙක් ඒකත් විනාශ කර ගන්නවා. ඒක තුන්සිත කියලා කියන්නේ මේ මුල් අවස්ථ මුල් චේතනාවත් පරිත්‍යාග කරන අවස්ථාවේ චේතනාවත් ඊළඟට පරිත්‍යාගයෙන් නිමා වෙලා ඊට පස්සේ ඒ කුසලයේ හිත හිතා සතුට වෙනවා වෙනුවට සමහර අය ඒ ගැන දුක් වෙනවා. එහෙනම් අපරචේතනාව හොඳ නැහැ. දැන් මම උදාහරණයක් කියන්නම් කියලා කිව්වේ අම්මා කෙනෙක් මට කිව්වා දැන් මේක කොච්චර අමාරුද කියලා හිතන්න මේ දානමය පින්කමක් නෙමෙයි. අපි උදාහරණයකට ගත්තේ දානය. ඒ අම්මා ওই විදිහටම හිතුවා හොඳ දානමය පින්කමක් සිද්ධ කරන්න. පූර්ව චේතනාව ඒ කතාව අහගෙන ඉන්නකොට මට තේරුණා හරිම පිරිසුදුයි. ඒ අම්මා ගිහිල්ලා ආරාධනා කරලා ඒ බොහොම නීට් එකට වැඩ. <laughs> ඒ ස්වාමීන් වහන්සේලා නම් ටික ඉවලා ඉතින් 3 5ම හොදලා යන්න කියන විදිහට හැම දෙයක්ම සියතින් සම්පාදනය කරලා ඉතින් අර දානෙට ඉතින් අවශ්‍ය හැම දෙයක්ම රතු බත් සුදු බත් එළවලු බත් මේ හැම දෙයක්ම ලියලා ඔක්කොම සකස් කරලා ඒ තමන් ඒ දානෙට ආරාධනා කරන ගිහි බවතුන්ටත් ආරාධනා කරලා ඔක්කොම සකස් කරලා තියෙනවා. ඉතින් අර විදිහටම ස්වාමීන් වහන්සේලා වැඩියා මෙයන් මගේ ඒ කාලසටහනේ හැටියට සියල්ල සිද්ධ වුණා. මේ අම්මා මට ඇවිල්ලා කියනවා සාමහන්ත මම දානේ මේ බලන්න මේ කොච්චර භයානකද මේ කියන්නේ මේ දානමේ පින්කමක් හරියට කරගන්නවා කියන ලෙහෙසි නෑ. එහෙනම් ඉතින් මේ අම්මා අර බොහොම පිළිවෙලට වැඩ කරන කෙනෙක් නිසා එයා හිතුවා දානේ වන්දලේ ඉවරෙච්ච ගමන් පළතුරු ගෙනියනවා. මෙයා ඒ පළතුරු එක තමයි ඊළඟට කැවිලියට පූජා කරනවා. ඉතින් එහෙම තමයි හිතුවේ. ඉතින් ඊළඟට කිරි සහ දේශත් තියෙන දේවල් අතුරුපස පූජා කරනවා. දැන් මේ විදිහට දානේ අර විදිහටම දානේ වැඩ ටික ඒ මෑණියෝ හිතපු විදිහටම කෙරුණා. මෙයාගේ යාළුවෙක් මේ දානමය පින්කමට ආවා. එයා මේ කලබල වෙලා එකපාරම පළතුරු ගේන්න කලින් කිරි එක ගෙනාවා. කිරි බෙදාගෙන ගියා. ඉතින් දැන් ඉතින් දාන ඉවර වෙලා දැන් දාන ඉවර වෙලත් මාස 3-4කින් මට ඇවිල්ලා මේ විස්තරය කිව්වා. අහවලා ඒ ඒ අම්මත් මං අඳුරනවා. අහවලා ඇවිල්ලා මගේ දානේ කෑවා කිව්වා. එතකොට මම අහුව මොකද ප්‍රශ්නේ කියලා. එතකොට කිව්වා මම මේ විදිහට ලියලා තියානේ. ඉතින් මම පළතුරු දෙන්න මේ ආවිල්ලා මේක පාරම මගෙන් අහන්නෙත් නැතු. ඒතර බලන්න අර ඒ මුන්තන චේතනාව සෞත් වුණායි පූජා කරන අවස්ථාවෙම. ඉතින් ඒක අපි හිතන්න ඕන මේ පින්කම් කරන හැම දිනාටම මේ අත්දැකීමෙන් කියන්නේ ඔය පින්කම් කරනකොට පින්කමට ඕන විදිහ පින්කමට යන අවස්ථාවක් තියෙනවා. අපි කොච්චර සංවිධානය කළත් සමහර අවස්ථාවල ගිලියන අවස්ථාවක් තියෙනවා. ඒ වෙලාවට හොඳට හිත පහදවාගෙන මගේ කටයුත්ත මම කළා කියලා අර මෙන්න මේ චේතනා තුන කල්පනා කරන්නේ මගේ పూర్ව චේතනාව හොඳයි දැන් මේ අවස්ථාවේ මම මෝඩ වෙන්න හොඳ නැහැ. මගේ මේ මුංචන චේතනාවත් මම සත්‍යමත් කරගන්න ඕන. ඊළඟට ඒ පින්කම ඉවර වුණාට පස්සේ අනේ මේක කොහොම හරි පරිත්‍යාග කරන්න කියලා හිත පහදවා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි සමහර වෙලාවට මේ තුන් සිත පහදව ගන්න බොහෝ දෙනෙකුට අපහසු වෙනවා. එහෙමයි අර මම අහලා තියෙනවා පහන්නේ මේ දෙපැත්ත කැපෙන කියුණු කඩුවක් අරගෙන කවුරු හරි කෙනෙක් සභාවක් මැදට ඇවිල්ලා කියනවා මම මේක ගිලිනවා කියලා. මැජික් කාරෙක් නෙවෙයි සාමාන්‍ය මිනිස්සෙක්. කඩුව ගිල්ලක් ඒකත් වැඩි අමාරුයි. තුන්සිත පහදවාගෙන ඒක විදිහට දානේ පූජා කරන එක. ඉතින් අපේ හාමුදුරු සිහිපත් කළ සේන්ම බොහෝ උවසු වේසියන් බොහෝම සදහැසිතින් පූර්ව චේතනාවන් පිරිසිදු කරගෙන දාණය පිරිනැමීම සඳහා සූදානම්ව සිටිනවා. නමුත් මුංචන චේතනා අපරචේතනා කිලිටි කරගන්න අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම අපි හාමුදුරු මතක් කළා අර ත්‍රි හේතුක උත්කෘෂ්ඨ කුසලය පිළිබඳව ඒ එහෙම උත්කෘෂ්ඨ කුසලයකින් ලබන ප්‍රතිසන්දිය කවරක්ද කියලා මම විමසුවා මුන්වහන්සේ මතක් කළා. මේ සමාජේ බොහෝම ඉන්ද්‍රිය විකලත්වයක් නැති අය අපි දැක්කා. උත්පත්තියේ ඇස්කන්නාසාදී ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් නැති. ඒ වගේම කාටවත් අත නොපා ජීවත් වන්න පුළුවන් ආර්ථික ශක්තියක් ඇති ධනධාන්‍යෙන් කොහොසත් ඒ අදාළ ලැබීම් තියෙන. ඒ වගේම මන්ද බුද්ධිකනෝ. හොඳට හොඳ කල්පනා කරන්න පුළුවන් ඥාන ශක්තියක් ඇතිව උපදින පිරිස මේ ලෝකේ ඉන්නවා. අන්නේ එහෙම අයද තමයි ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභීන් හැටියට හඳුන්වන්නේ. ඉතින් ඒ අයට මේ භවයකදී වුණත් හිත දියුණු කරගත්තොත් ඒ මාර්ගඵල ලබා ගැනීමේ අවකාශ තිබෙනවා. එතකොට අපි හාමුදුරනේ දැන් තවත් දෙයක් මට දැනගන්න කැමති දානයක් මහත්ඵල මහනිසංස වීමට දැන් අපි සඳහන් කළා ත්‍රි හේතුක මේ තුන්සිත පහදවාගෙන දානය පූජා කරන්න ඕන කියන එක. එතකොට දානය මහත්ඵල මහනිසංස වෙන්නේ හෝ නොවෙන්නේ තුන්සිත පහදවාගෙන පින්කම් කිරීම කියන මේ කාරණාව පදනම් කරගෙනද නැත්නම් මහත්ඵල මහනිසංස වීමට හෝ නොවීමට බලපාන තව කාරණා තියෙනවද කියන එකක් කළා. ඔව්. ඒ ස්වාමීන් වහන්සේ දැන් දානයක් මහත්ඵල වීම හෝ නොවීමට අර දක්ෂිනා හතරක් තියෙනවනේ. ඒ දක්ෂිනා හතරක් තියෙනවා. ඒ දක්ෂිනා හතර තමයි සමහර දානමය පින්කම් තියෙනවා දායකයාගේ යහපත් බව නිසා සාර්ථක වෙනවා. ඒ ප්‍රතිග්‍රාහකයා යහපත් නෑ. එයා දුස්සීලයි. එහෙනම් දායකයා සීලවන්තයි. හැබැයි දානෙ පිළිගන්න කෙනා දුස්සීලයි. හැබැයි එක පැත්තකින් පිරිසුදු භාවය නිසා ඒ දානමය පින්කම සාර්ථක වෙනවා. අපි හන්නේ සාර්ථක වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ දානෙන් ලැබෙන ආනිසංස වැඩි වැඩි වෙනවා. දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් විශ්වංකර මහරජුරෝ දන් දුන්නේ සීලවන්තයෙකුට නෙමෙයිනේ. එහෙනම් විශ්වංකර මහරජුරෝ දන් දුන්නේ බොහොම අකාරුණික හිතක් තිබ්බ අර චූදක බමුණට අර අච්චර ලස්සන දරුවෝ දෙන්නට දන් දුන්නට පස්සේ ත්‍රිවිටකින් ගගහ කෝටෝකින් ගගහ එක්කන් යන්න තරම් ඉතක් කිසිම කරුණාව ගුණයක් ගෑවිලාවත් නැති මිනිස්සේ. ඒතර බලන්න කිසිම සීලවන්ත භාවයක් තිබුණේ නැහැ. නමුත් විසතුරු මහ රජුරුවන්ගේ සීලවන්ත භාවය නිසා ඒ දාමේ මහත්ඵල වුණා, මහානිසංස වුණා, පාරමිතාවන් සම්පූර්ණ කෙරෙන මහා පින්කමක් බවට පත් වුණා. ඒ එක්කම අපි හන්දරන එතන අපිට මෙහෙමත් ගන්න පුළුවන් නේද? දැන් වෙස්සන්තර රජුරු සිල්වන්ත කෙනෙක් බොහොම හොඳ පාරමී පුරන බෝධිසත්වයේ ඒ වගේම එතුමා තෝරගත්තේ දුස් ඒ දානේ පිළිගැනීමට ඒ වෙලාවේ ආවේ ජූජක බමුණ දුස්සීලය. එතකොට අර දුස්සීලයේ අභියස උනත් හිත කෙලෙසුන්ගෙන් පුරවගන්නේ නැතු ඒ කියන්නේ ගැටීම් වලට යන්නේ නැතු ද්වේෂ සහගත වෙන්නේ නැතුව අතහැරීම තුල එතුමාට ඒ ඒ මහත් කළ මහත් විශේෂ දීමක් දැන් ඇත්තටම දැන් අද කාලේ ගත්තාම පැහැදිච්ච බොහොම දුරෝක්ෂ ප්‍රතිපදාවටනේ බොහෝ දෙනා පහදින්නේ. ඒ වෙලේ අවස්ථාවක වෙලේ සාමාන්‍ය ලෝකේ තත්ත්වය එහෙමයි. නමුත් මහබෝසතනන් වහන්සේගේ හිත ඊට වඩා ගොඩාක් දියුණු වෙලා තිබිච්ච හිතක්. ඒ උන්වහන්සේ දියුණු හිතක් කියලා කියන්නේ ගැටෙන තැනකට නොගැටී ඉන්න පුළුවන් හරියට හරියව නේද? එහෙම තමයි අපි හම්බෙන්නේ. එතකොට ඒ වගේ හැම පැත්තකින්ම දියුණු හිතක් ඒ නිසා උන්වහන්සේගේ සීලවන්ත භාවයේ ගුණවත් භාවයේ ඒ කියන සියලු ගුණාංග නිසා මේ දාණය මහත්ඵල වුණා. වුණා. එහෙමයි. ඒක පළවෙනි දක්ෂිනාව. එහෙම. දෙවෙනි දක්ෂිනාව දායකයා දුස්සීලයි. ප්‍රතිග්‍රාහකයා සීලවන්තයි. එහෙම අවස්ථාවක් තියෙනවා. එහෙම. දැන් සමහර වෙලාවට දැන් ඔය බොහෝ අය ඉතින් සීලවන්ත අය ගොඩාක් හොයන ගතියක් තියෙනවානේ. ඒ තියෙන තමන්ගේ ටික වහගන්න කොහොම හරි අර ස්වාමීන් වහන්සේලා දැන් සමහර දායක ඒ කියන්නේ වැද්දෙක් හාමුදුරන්ට නිකම් දානයක් පූජා කරන මගේ වැඩක්. මක්කද්දෙක් මක්කදාගෙන ඇවිල්ලා අන්න හරියට. මේ සම්නාත අපි ගත්තොත් දැන් මම දැකලා මගේ අත්දැකීම් එකද සමහර මිනිස්සු ස්වාමීන් වහන්සේලා බොහෝ සිල්වත් කරන්න මහන්සි ගන්නවා. එක දවසක් ඒ මහත්ෙක් මාත් එක්ක කතා කරගෙන කියන අපි මේ ස්වාමීන් වහන්සේ මුන්වහන්සේලා මේ සීලවන්ත කරන්න බලන්නේ. අපිට දානයක් දීලා අපිට ස්වර්ගයට හරි යන්න පුළුවන් මුන්වහන්සේලා සීලවන්ත වුණොත්. තමන්ගේ වාසිය තමන්ගේ වාසිය තමයි. එහෙම ඒක දවසක් එහෙම අදහසක් එළියට ආවා. ඒතර මිනිස්සු බලනවා අපේ කොහොම හරි නැකට නකුටෙලිලා හරි මේ දිව්‍ය ලෝකේ යන්න. මේ කොහොම හරි ස්වාමීන් වහන්සේ එහෙමත් දක්ෂිනාවක් තියෙනවා. දායකයා දුස්සීලයි. හැබැයි බාර ගන්න ස්වාමීන් වහන්සේ බොහොම සීලවන්තයි. ඒ වගේ දාන වස්තු තිබිලා තියෙනවා. දැන් කැලණියේ පැරණි සිංහල කතාවක තියෙන කැලණි දීගසෝම කියන ස්වාමීන් වහන්සේ. එහෙම. ලංකාවට ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේට දානයක් දෙනවා වැද්දි. එහෙම. ඉතින් වැද්දා දවස් 3ක් පින්න පාති බෙදෙනවා මේ ස්වාමීන් වහන්සේ. ඉතින් වැද්දා වයසට ගිහිල්ලා මරණයටපත් වෙන්න හදනකොට දීගසෝ මහාඳුරු මාව බේරගත්තා කියලා තුන් පාරක් කියලා කියනවා. මොකද වැද්දාට මතක් වෙලා තියෙන මේ දානේ. දානේ. එහෙමනම් ඒක බලන්න අර ඒකත් ඇත්තරම දාන දක්ෂිනාවක් මේ දෙවෙනි දක්ෂිනාව. ඒ අපේ හනාර බුදුරජාණන් වහන්සේ දවස ශරීයුත් මහරහතන් වහන්සේ අර රජවාසලේ වදකයා වදකයා පින්දපාත ගිහිල්ලා මරණාසන්න මොහොතේදී ඒ සිහිපත් වීම තුල යා සුගතිගාමී සුගතිගාමී වගේ අවස්ථාවක්. ඒ කියන්නේ ඒක ප්‍රතිඥා දායකයා දුස්සීලයි ප්‍රතිග්‍රාහකයා ප්‍රතිග්‍රාහකයා සිල්වන්තයි. සීලවන්තයි. ඒක දෙවෙනි දක්ෂිනාව. තුන්වෙනි දක්ෂිනාව අපේ සම්මාංශ ඒක දෙපැත්තෙන්ම හානි කරයි. දායකයා දුස්සීලයි, හාමුදුරුවෝ නැත්නම් බාර ගන්න කෙනත් ප්‍රතිග්‍රාහකයා දුස්සීලයි. දුස්සීලයි. එහෙම දානේ නම් ආනිසංස අඩුයි කියලා ආනිසංස නැහැ කියලා ධර්මයේ සඳහන් ආනිසංස නැත්තේම නෑ ආනිසංස නැත්තේම වෙන්න බෑ නැත්තේම නෑ මහත්ඵල මහනිසංස මහත්ඵල මහනිසංස මොකද එතනක් කිසියම් අතහැරීමක් දීමක් තියෙනවා තියෙනවා මොකද අපේ බුදුරජාණන් වහන්සේ කිසියම් මොහතක කිසිම කෙනෙකුට දෙන දෙයක් ධර්මයේ මොන්නම තැනකවත් දෙන්න එපා පරිත්‍යාග කරන්න එපා කියලා හැම එහෙම දේශනා කළා නෑ ඒකට එතන හැබැයි මහත්ඵල මහානිසංස නෑ ඒ වගේ අවස්ථාවක් තියෙන මොකද එක අවස්ථාවක දානයක් දෙනවා එක දුස්සීල භික්ෂුවකට මේ ඥාතීන්ට පින් දෙන්න. ඉතින් අවස්ථා තුනේදීම මේ දායකයා දුස්සීලයි වික්ෂුවක් දුස්සීලයි. ඒක ප්‍රේතය අවස්ථා තුනේදීම බලා ඉන්න පින ගන්න පින ගන්න බෑ. පිනක් හරියට ලැබෙන්නේ නැහැ. ඉතින් කෑ ගහලා කියනවා මගේ පින මේ දුස්සීලා ගත්තයි කියලා ප්‍රේතයා. ආහ්. ප්‍රේතවත් වර්ණන කියන කතාවක්. එතකොට ඒ වෙලාවේ අර දායකයා මොකද කරන්නේ? යා සීලවන්ත වෙලා සීලවන්ත වික්ෂුවක් හොයාගෙන දානයක් දෙනවා. එතකොට දැන් ඔය තුන්වෙනි දාන දක්ෂිනාව තමයි ඒක ඒකතර මහත්ඵල නෑ. දායකයක් දු සීලයි ප්‍රතිග්‍රාහකයක් සීලයි. දෙන දේත් අධාර්මිකයි යනවා. දෙන දේත් අධාර්මිකයි. කොහොමද ධාර්මික වෙන්නේ කියන්නේ නෑ නේද? ඊළඟට ස්වාමීන් වහන්සේ හොඳම දාණය තමයි යෝ සීලවා සීලවන්තේසු දාප් දාන. තමන් සිල්වත් වෙන්න කියලා සීලවන්තයෙකුට දානයක් දෙනවා. එහෙම. දැන් ඇත්තට ඒ දාණය තමයි මහත්ඵල මහානිසංස වෙනම දාණය. එහෙම. දැන් අපි දැන් ගත්තාම දැන් චරිත දැන් රහතන් වහන්සේලා දීපු දාන ගැන අපි කතා කරලා වැඩක් නැහැ. මොකද උන්වහන්සේලා ඒක ඒක විපාකසිතක් බවට පත් වෙන එක ක්‍රියාසිතක් විතරයි. නමුත් අපි තමන් සීලවන්තව ඉඳගෙන සීලවන්ත කෙනෙකුට දෙනව නම් දානයක් ඒක මහත්ඵලයි මහානිසංසයි. නානාත පඬිතුමා බොහොම සීලවන්තව ඉඳගෙන මහා සීලවන්ත උත්තමයන්ට දන් දුන්නේ. විසාකා මහෝපාසිකාව තමන් සීලවන්තව ඉඳගෙන මහා සීලවන්තයන්ට දන් දුන්නේ. ඒ දාණය තමයි බුදුරජාණන්සේ දේශනා කරන්නේ මහත්ඵල මහානිසංස වනම දාණය. එහෙමයි. එතකොට අපේ හාමුදුරුවෝ සිහිපත් කළා දායකයා සිල්වන්ත වෙන්න ඕන ප්‍රතිග්‍රාහකයා සිල්වන්ත වෙන්න ඕන දෙන දේත් හොඳ වෙන්න ඕන යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසංචේතෝ අபிසද්ධාං කමපලං උලාරං සංවේදානං විපුල කලන්ති බ්‍රෝමි. එතකොට අන්න ඒක තමයි මහත් ඵල මහනිසංස ලබා ගන්න පුළුවන් ක්‍රමය. ඉතින් සාමාන්‍යයෙන් අපේ හාඳුරනේ දානයකින් ඔය වගේ මහත් ඵල මහනිසංස බලාපොරොත්තු විය යුතුයමද ඒක බලාපොරොත්තු නොවුනත් ඒ ආනිසංසය ලැබෙනවද? ඇත්තටම අපි හුඳුන් උදාහරණකින් කිව්වොත් අපි යම් කිසි දරුවෙක් වෛද්‍යවරයෙක් වෙන්න පාඩම් කරනවා. එහෙම. ඉතින් අවශ්‍ය කොටස් ටික ඒ අවශ්‍ය දාට අවශ්‍ය ඒ හැමදේම පාඩම් කරනවා. ඒ වැඩ ටික හරියට කරගෙන ඒ පරීක්ෂණ වලට එයා හරියට මුහුණ දෙනවා නම් එයා වෛද්‍යවරයෙක් වඩටපත් වෙනවා. එහෙම. ඒ 아무තුන් ප්‍රාර්ථනා කරන්න දෙයක් ප්‍රාර්ථනා කරන දෙයක් නෑ. මම අපි අපි හිතමු කරන්න ඕන වැඩ ටික කරන්නේ නැතුව මම වෛද්‍යවරයෙක් වේවා වෛද්‍යවරයෙක් වේවා කියලා ප්‍රාර්ථනා කර කර හිටියට වෛද්‍යවරයෙක් වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය භවභෝග සම්පත් අපි අතර මේ ධර්මයේ තුල තථාගත ධර්මයේ තුල අපේ ඒකායන පරමාර්ථය තමයි මේ සියලු ක්ලේශ ධර්මයන්ගෙන් අයින් වෙලා ඒ නිවන සාක්ෂාත් කර ගැනීම. එහෙමනම් බෞද්ධයෝ මේ දම්පින්කම් කරන්න ඕන. දම්පින්කම් කරලා අපි විශේෂයෙන්ම මේ පින මට මේ සියලු කෙලෙස් නැති කරගන්න උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා නම් ඒ ප්‍රාර්ථනාව තියෙනවා නම් එතන තියෙන ධර්මස්කන්ධය. එහෙම වුණොත් අර අර සමහරකට අරක ලැබෙන්න මේක ලැබෙන්න දැන් ඇත්තටම අපි ඔය ලැබේවා ලැබේවා කියලා ඉතින් මගේ පෞද්ගලික අදහසක් මම කියන්නේ දැන් ඇත්තටම අපේ හාමුදුරනේ මම ජයපිරිතට වුණත් මම වැඩි අර ආයු වඩකෝ ධන වඩකෝ සිරි වඩකෝ දස වඩකෝ තණ්හාව වැඩෙන තණ්හාව වැඩෙන දෙයක්. ඉතින් අපි අර පසු කාලයෙන් සකස් කරගත්ත දේවල්. නැවත් මට හොඳයි නැවත් මට හොඳ නැහැ. නැවත් මට හොඳ නැහැ. එහෙමයි. ඉතින් ඒ අනුව කල්පනා කරලා බලනකොට අපි මේක ලැබෙන්න ලැබෙන්න කියලා හිතන එක නම් හොඳ දෙයක් නෙවෙයි. එහේ දානයක් පූජා කරාට පස්සේ ඒ දානයේ ආවේනික ඵලය ප්‍රතිඵලය ප්‍රාර්ථනා කළත් නොකළත් નિરાයාසයෙන්ම ලැබෙනවා. එතකොට નિરાයාසයෙන් ලැබෙන දේවල් ආයාසයෙන් ප්‍රාර්ථනා කරන්න යාම තුළ හිතේ තවත් ඒ කාම වස්තුන්ට ලෞකික වස්තුන්ට බැඳීම ආශාව ඇති වෙලා යා නිවනින් ඈත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් අපේ හාමුදුරුව පැහැදිලි කළේ ඒ කාරණාව. අපේ හාමුදුරනේ දැන් බොහෝ දෙනා දන් දෙනකොට සිල්වතුන්ම හොයන ස්වභාවයක් තියෙනවා. දුස්සීලයන්ට දන් නොදිය යුතුයි කියන ආකල්පයක් තියෙනවා. දෙන්න වැඩන්නේ නැහැ. දෙන්න ඕන නැහැ කියලා සමහරට දෙන අයද වළක්වනවා. එහෙම අවස්ථාවන් අපිට අහන්න දකින්න ලැබිලා තියෙනවා. දුස්තිලයන්ට දන් දෙන්න හොඳ නැද්ද හඳුනන? ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ තථාගත බුදුරජාණන් වහන්සේ මොනම තැනකවත් කිසිම කෙනෙකුට දෙන පරිත්‍යාගයක් නවත්තලා නැහැ. දේවදත්ත හාමුදුරන්ට දන් දෙන්න එපා කියලා කොහොමද කියලා කොතනවත් එහෙම කියලා නැහැ තථාගතයන් වහන්සේ. එහෙම කියනවනම් ඒක යම්කිසි කෙනෙක් අද කාලේ අනුශාසනා කරනකොට දුස්සීලායට දන් දෙන්න එපා කියලා කියනවනේ ඒක ධර්මයේ නෙවෙයි. එහෙම. දැන් මොකද මට මතක් වෙන අර උග්ග සිටුතුමා. එහෙමයි. උග්ග සිටුතුමාගේ තිබුණානේ විශේෂ ලක්ෂණ රාශියක් තිබුණා. අටක් තිබුණා. අටක් තිබුණා. එහෙම. ඒ අතෙන් එකක තියෙනවා දැන් මෙතුමා අනාගාමී කෙනෙක් නේ. එහෙමයි. ඒක ආශ්චර්යයෙන් දවසක් තථාගතයන් වහන්සේ මේ උග්ග සිටුතුමාගේ මේ ආශ්චර්යමත් කාරණා අත පැහැදිලි කරනකොට එක බිත්සුන් වහන්සේ නමක් උග්‍රසිරිතුමා ළඟට ගිහිල්ලා අහුවා මේ ඔබතුමාට මේ මොනවද මේ ආචාර්ය? මේ ආචාර්ය කාරණා අට මේ උග්‍රසිරිතුමා මේ ස්වාමීන් වහන්සේට පැහැදිලි කළා. ඒකේ තියෙන අපේ හාමුදුරනේ එක ආශ්චර්යමත් කාරණයක් උග්‍රසිරිතුමා දැන් දානයක් සංවිධානය කරගත්තට පස්සේ දැන් හෙට ලොකු දානයක් දෙනවා නම් එදා රාත්‍රියේ දිවිවරු වෙනවා. දිවිවරු ඇවිල්ලා සිත්තුමාට කියනවා හෙට දානෙට වඩා නරහාම්දුරු රහත් තරහාම්දුරු අනාගාමී අර හාමුදුරු සකදාගාමී අර හාවල් හාමුදුරු සෝතාපන්නයි අර හාමුදුරු පොතක්දන පොතක්දන හාවල් හාමුදුරු දොස් සීලයි එහෙම මතක් කරනවා මතක් කළාම උග්ග සිටුතුමා ගේ ආශ්චර්යමත් දේ තමයි එතුමා කිසිම බෙදීමක් නෑ රහතන් වහන්සේටත් එකයි දුස්සීල සාමණේරත් එකයි සෝතාපන්න කෙනාටත් එකයි සකදාගාමී කෙනාටත් එකයි බොහෝම සතුට සිතින් හැමෝටම සමසිතින් උග්ග සිටුතුමා දාන පරිත්‍යාග කරනවා. මේ පූජා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ වදාරනවා මේක උග්ගසිරිතුමාගේ ආශ්චර්යමත් කාරණයක් කියලා. එහෙමනම් තථාගතයන් වහන්සේ මොනම විදිහටවත් ආශ්චර්යමත් කාරණයක් කියයි දෙන දිස්ත්‍රිලයන්ට දාන දෙන එක හොඳ නැත්නම්. එහෙම දෙයක් නෑ අපි සම්මාත දන්නා මේ අම්මේ කියන්නේ කාසාව කන්ටක දක්වාම යම් කිසි කෙනෙක් ඒ දානයක් පරිත්‍යාග කරනකොට සරියුත් මොගලන් ආනන්ද කාශ්‍යපාදී මහා සංඝ රත්නය සිහි කරගෙන ඒ දානමය පින්කම සිද්ධ කරනවා නම් ඒ කෙනාට මේ මහත්ඵල මහාන් සංස කර ගන්න පුළුවන්. ඒක දායක පාර්ශවයෙන් දක්ෂ වෙන්න ඕනේ. දායකයාට අවශ්‍ය කරන්නේ අතහැරීම නම් අතහැරීම කරන වෙලාවේදී ලබා ගන්න කවුරු හරි කෙනෙක් ඉන්නවනම් එතෙන්දී අතහැරීම කරනවා. ඒ ලබා ගන්න කෙනාගේ සීලය බලන්නේ තමන්ගේ කොටස වැඩි කර ගැනීම තමයි. කොටස වැඩි කර ගැනීමට අනිත් එක සාමාන්‍යයෙන් තව පැත්තක් තියෙනවා. අපිට මේ බාහිරින් හොයලා කෙනෙකුගේ සිල්වත් ගුණවත්කම් හොයන්න බෑ. සමහර වෙලාවට ටිකක් ඕලාරිකව ටිකක් දඟල දඟල ඉන්න කෙනෙක් බොහොම සිල්වන්ත වෙන්න පුළුවන්. සමහර වෙලාවට බොහොම සංවරව ඉඳගෙන මහා භයානක දුස්සීලකම් කර කර ඉන්න අය ඉන්න පුළුවන්. ඒ නිසා අපි තථාගතයන් වහන්සේ කොසල් මහරජුරවන්ට පැහැදිලි කරලා තියෙන එක අවස්ථාවක මේ කෙනෙකුගේ හඳුනා ගන්නවා කියන එක සෑහෙන කාලයක් අතුරු කළව එහෙම ලෙහෙසින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට දායකයන් හැටියට අපිට තියෙන්නේ කුසලයට කැමති පින්නතුන්ලා හැටියට අපට තියෙන්නේ තථාගතයන් වහන්සේ අපිට කිසිසේත්ම එයාගේ මෙයාගේ සිල්වත්කම් හොයන්න, ගුණවත්කම් හොයන්න එහෙම කොතනවත් කියලා නැහැ අපිට තියෙන අපේ වැඩේ කරගන්න. එහෙනම් අපේ හඳුරු සිහිපත් කළ පරිදි අර කෙනෙක් දුටු පමණින්ම කලකිරෙන්නත් හොඳ නෑ දුටු පමණින්ම අධික විදියට පැහැදෙන්නත් හොඳ නෑ විශේෂයෙන්ම සමහර වෙලාවට ස්වාමින් වහන්සේලා අතරේ සසර නරක පුරුදු පිහිටන්න පුළුවන් ඒකට වාසනා කියන වචනේ ධර්මයේ සඳහන් කරනවා. අර බුදුරජාණන් වහන්සේ දවසක් එක්තරා ස්වාමීන් වහන්සේ නමක් පොඩි හාමුදුරු කෙනෙක් වතුර වලින් පැන්නාම පිටිපස්සෙන් ආපු දායකයා දානෙ දෙන්නේ නැහැ කියලා හිතුවනේ. ඊට පස්සේ ඒ හාමුදුරු කුංචි වතුර වලකිනුත් පැන්නා. පුංචි වතුර වලින් බැහැලා ගියා. බැහැලා ගියා. ලොකු වතුර වලින් මේ පැනලා පනින්න පුළුවන් වලේ බැහැලා ගියා. එතකොට ඇහුවා මොකද ඒ කියලා. එතකොට කිව්වා පළවෙනි වලින් පැනලා මට දාන්නේ නැතුණා. ඔව්. පළවෙනි වලින් පිළිකර නැතුණා. දෙවෙනි වලින් පැනන නම් දාන්නේ නැති වෙනවා. එතකොට ඒකෙන් අදහස් කරන්නේ මේ හාමුදුරුවෝ හිත කියවන්න පුළුවන් හැකියාව තිබිච්ච කෙනෙක්. බොහොම දිනුම හිතක් තිබිච්ච සාන්නාහය. එතකොට අර බාහිර සාංශාරික පුරුද්දක් නිසා උන්වහන්සේට පිහිටීම සිද්ධ වුණා. නමුත් උන්වහන්සේගේ ඒ චරිත ලක්ෂණ දිහා බලලා කවුරු හරි කෙනෙක් තීරණය කළා නම් දැන් නොදී ඉන්න පාඩුව වෙන්නේ එයා තමයි. අනිත් එක තමයි අපේ හාඳුරන්නේ මේ දැන් දානයකදී කරන්නේ අර ලෝභය කියන චේතනාව දුරු කර ගැනීමනේ. එතකොට දුස්සීලයකට දාණය දීම තුළ කෙනෙකුගේ අහවලා දුස්සීලයි කියලා දැක්කහම සාමාන්‍ය පටිගිය විසිලා එනෝනේ. හොරට දුස්සීලකම් කර කර මගේ දානෙක් කන්න ආවද කියලා. දැන් එයාට පුළුවන් නම් ඒ වෙලාවේදී තියෙන ද්වේෂයක් මට පවත්වන්න ඒ දානේ තවත් අර්ථවත් වෙනවා. තවත් ශක්තිමත් දානයක්. ඇත්තට මේ එහෙම හිතුවොත් ඇත්තටම තවත් ශක්තිමත් දානයක්. එහෙමයි එහෙමයි. ඒ වගේ අවස්ථාවක් උදා වුණ අවස්ථාවක හොයාගෙන ගිහිල්ලා මගේ හිත ශක්තිමත් කරගන්න කියලා දුස්සීලයන්ට දෙන්න කියලා කියන එක නෙවෙයි මේ කියන්නේ. යම් අවස්ථාවකදී දුස්සීලකමක් ආරංචි වුණොත් අපේ දාණය පූජා කරන කෙනෙක් ලබා ගන්න කෙනෙක් සම්බන්ධයෙන් අන්න එතෙන්දී ඔබේ හිත ශක්තිමත් කර ගැනීම අතිශයින්ම වැදගත් වෙනවා. අපේ හැමෝටම තවත් දැනගත යුතු දෙයක් තියෙනවා කාල වේලාව ඉතාම සීමිතයි අපිට. ඒ තමයි අපි හන්නේ මේ දැන් දාණය සහ සීල භාවනා දෙක ආදී ගත්තහමත් මේ දානෙන් කරන කාර්යය තමයි අතහැරීම කියන්නේ. සීල භාවනාවෙනුත් මේ අතහැරීම කරන්න පුළුවන් නේද අපේ හාමුදුරුවෝ? සීල භාවනාවෙමුත් පැහැදිලිවම දැන් අපේ දානෙමුත් මං කියව එකයි ප්‍රාථමික වශයෙන් තමයි සාංශ අපිට මේ බාහිරට පේන දෙයක් අතහැරියට අපිට අතහරින්න අමාරුම දේවල් ටික තියෙන්නේ නැතුලේ. ඒක එහෙමනම් අපිට සීලයෙන් හික්මීම මේ හැදිච්ච කම අත්‍යවශ්‍යයි. අපිට මේ භාවනාවකින් මේ සියලු දේවල් සක්කාය දිට්ඨිය ආදී දේවල් අපිට අතහරින්න මේ පංචස්කන්ධයේ දෙන උපාදානය අතහරින්න අර සීලවන්ත භාවයක් ඕන හැදිච්ච කමක් ඕන හික්මීමක් ඕන ඒ හික්මීම නැතුව අපිට චිත්ත විසුද්ධියට යන්න බැහැ දැන් සත්ත්ව විසුද්ධිය ගත්තාම සීල විසුද්ධියක් නැතුව චිත්ත විසුද්ධියට යන්න බෑනේ අපි අර සිල්වන්ත වෙනවා කියලා කියන්නේ කරන්න කියන්න හිතෙන දේවල් ඒ කරන්න කියන තියෙන ආසාව අතහරිනවා වගේ වැඩක් නේද? ඇත්තටම එතනින් සෑහෙන දෙයක් එතනක් යටපත් වෙනවා කිලේශ ධර්ම. ශික්ෂාපද වලින් අපි ඉතින් ප්‍රාතිමෝක්ෂ වශයෙන් සංවර වෙලා එහෙනම් අපි මේ ඉන්ද්‍රිය ටික ඒ සංවර භාවයේ ඇති කර ගැනීම තුළින් තමයි දැන් මේ පියවරෙන් පියවරට මේ ශාසනය දැන් අපේ ස්වාමීන් වහන්සේ ඉස්සර පහරාද සූත්‍රය මතක් කළා මතක් කරේ මේක පියවරෙන් පියවර තමයි ගැඹුරට යන්නේ. ඒ වගේම තමයි මේකේ නිවන දක්වා යන ගමනේදී අපි පියවරෙන් පියවර තමයි ඉස්සරහට නිවන කරා යන්නේ. ඒ නිසා ශීලයෙන් භාවනාවෙම ඒකාන්තයෙන් අතහැරීමමයි තථාගතයන් වහන්සේ අපිට ගන්න තියෙන්නේ. ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ දානය ගැන සාකච්ඡා කරනකොට අපි තාම මේ අතහැරීමේ ප්‍රාථමික මට්ටමේ ඉන්නේ. ඉතින් අපිට තවත් මේ අපහැරීම ගැන තවත් කරුණු කාරණා විග්‍රහාත්මකව සාකච්ඡා කිරීමට ඉඩ අවකාශ තියෙනවා. ඉතින් අපේ හාමුදුරුවෝ සැදී පැහැදී සිටිනවා අපි නොදන්න ඔබ නොදන්න බොහෝ ධර්ම කාරණා ඔබට අපට කියලා දෙන්න. ඉතින් මම ප්‍රේක්ෂක ඔබව නියෝජනය කරන්නේ. ඒ නිසා ඔබගේ හිතේ තියෙන දහම් ගැටලු මගේ වදනින් අපේ හාමුදුරුවන්ගෙන් විමසන එක තමයි මම මෙතෙන්දි කරන්නේ. ඒ වගේම උන්වහන්සේට අවශ්‍ය තැන්වලදී සහාය ලබා දෙමි. ඇත්තටම දැන් එහෙම කියන්නත් බෑ. චන්දකිත්ති ස්වාමීන් වහන්සේ හොඳම ධර්මඥානයක්, පුදුම ගැඹුරු ධර්මඥානයක් තියෙනවා. ඉතින් අපි දෙනවම එකතු වෙලා මේ සාමූහිකව කරන සාකච්ඡාවක් ඇත්තටම. එහෙමයි පින්සිදේව අපි හාමුදුරනේ අපිට નિયમિત කාල වේලාව අවසන් නිසා අපි දානය පිළිබඳව තවත් වැඩියෙන් ඉදිරි සතිවලදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමින් අද ධර්ම සාකච්ඡාවේ කටයුතු මේන් સમાપ્ત කරන්නට නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මේ ධර්ම සාකච්ඡාව සඳහා සැදැහැති දායකත්වයක් සපයා තිබෙනවා බදුල්ල වෙලගෙදර පාර අංක 45න් 14 නිවසේ පදිංචි දියණිය වන ආර්.එම්. සුමනාවතී මහත්මිය ස්වාමි පුරුෂයා දියණිය පුතණුවන් සහ සහෝදර සහෝදර යන් ඇතුළු පවුලේ හැමදෙනාම එකතු වෙලා විශේෂ අරමුණු වශයෙන් තබාගෙන තිබෙනවා මීට වසර 4කට පෙර එනම් 2016 පස්වෙනි මාසේ 24 වෙනි දින පරිලෝසපත් මෑණියන් වන ආර්.වී. පොඩි හාමිනේ මහත්මියට පින් අනුමෝදන් කිරීමටත් වර්ග પરම්පරාවේ මේවිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් ඊට අමතරව ප්‍රාර්ථනා වශයෙන් තබාගෙන තිබෙනවා මියගිය සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීම නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කිරීම අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම දේශකයන් වහන්සේලා දෙනමට ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම බෞද්ධහා කාර්ය මණ්ඩලයේ සෑම දිනාටම නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කිරීම. ඉතින් අපේ පින්වත් ආර්.එම්. සුමනාවති මාතාව බෞද්ධ ආරෝපණී නාලිකාව මගින් විකාශනය කරන ධර්ම දේශනා ධර්ම සාකච්ඡා වැඩසටහන් නිරන්තරයෙන්ම ශ්‍රවණය කරන හා සම්බන්ධව කටයුතු කරන සදැහැති උපාසිකා මාතාවක්. ඉතින් එතුමියගේ ඒ සිතැඟි බලාපොරොත්තු ප්‍රාර්ථනා එලෙසින්ම ඉෂ්ට වේවා පරලෝසුපත් මෑණියන් වහන්සේ ඇතුළු සියලු ඥාතීන්ට සියලු සාංශාරික දුක්ඛයන්ගෙන් ඈතරව ලැබෙන අමා මහ නිවන් සුව සැලසේවා කියලා අපි සිතින් ප්‍රාර්ථනා කරනවා. දායකත්වයේ උසුලා කටයුතු කරපු පින්වත් ආර්.එම්. සුමනාවතී මාතාව ප්‍රධාන ඒ පවුලේ පින්වත් සෑම සියලු දෙනාටමත් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන හැම දෙනාටමත් ඒ වගේම අද මේ ධර්ම සාකච්ඡාව වඩා අලංකාර කර ගැනීම සඳහා තමන් වහන්සේ සතු විශිෂ්ට ධර්මඥානය අපහා බෙදා හදා ගැනීම සඳහා වැඩමවවදාල පූජනීය අපේ කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේටත් අපි ආශිර්වාද කරනවා බෞද්ධ ආකාර්ය මණ්ඩලය හැමතත් සෙත් ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම සාකච්ඡාව තුළ ජනිත කරගත්ත යම් ධර්ම ශ්‍රවණමය භාවනාමය කුසලයක් වේ නම් ධර්මඥානෙ දිනු කර ගැනීම තුළ ලබාගත් යම් කුසල ශක්තියක් වේ නම් ඒ කුසල ශක්තිය ආනුභාව බලයෙන් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ උදා වේවා හැමත මෙලව සුව වේවා පරලොව සුව වේවා හැකිතරම් ඉක්මනින් උතුම් නිවන් සුවත් සැලසේවා කියලා බොහොම හදයන්ගව හැම දිනාටම ප්‍රාර්ථනා කර සිටිනවා. හැම දිනාටම පෙරවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න